ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසිනි. මෙම කමඨහන ධර්ම දේශනාව මේතිරිගල නිස්සරණ වන සෙනසුනේදී යෝගාවචර පිරිසට දේශනා කරන ලද්දේ भगवतो वरातो सम्मासम्बुद्धस्तु प्रयोजनानि अपनी सापक्षा धर्म सापक्षा होने के लिए धर्म सापक्षा और कभी करानी भावना योगावत जीवित උපකාර වෙනවා ජනමා යෝගාවතර ජීවිතේ නිවන් ලබා ගැනීමට වැඩි යෙදෙන ඉන්නත් පිරිසක් ඒ පිළිපැදියේ එකම පරමාර්ථය නිවන් මාර්ගය විතර ගැනීම ඒ නිවන් මාර්ග පිළිකරගෙන වැඩ ගෙන යනා වූ අවස්ථාවේදී පිරිසුදු අධ්‍යාත්මයේ සම්පත්තියක් තියෙනවා. අධ්‍යාත්මයේ සම්පත්තිය පිරිසුදු වෙනවා කියන්නේ අදහස් පිරිසුදු වෙනවා. පැහැදිලි අදහසක් තියෙනවා අර තමන්ගේ තමන් යන තමන් බලාපොරොත්තු වන වැඩ පිළිවෙල පිළිබඳව මේ වෙනුවට මම බලාපොරොත්තු වෙන මේ අවස්ථාවේදී මතක් කරන්න. අපේ අදහස් අපේ අදහස් කුමාරියේ විදයන් අපරාණ භාගවල ප්‍රතිපත්තිය සමාන කමාන ඒකම නිසාර ප්‍රධාන අරමුණක් ඔස්සේ පිටේරුවානවා අපේ මේ නාමයේ ප්‍රධාන අරමුණ කුමක්ද අර්ථය අර්ථය ලබා ගැනීමයි අරම අධ්‍යාපනය ලොකුම අධ්‍යාපනය ලොකුම සංකල්පය ලොකුම බලාපොරොත්තුව අරිහත්ත්වය ලබා ගැනීම. අරිහත්ත්වය ලබා ගැනීමට කටයුතු කරනකොට ඇතම් විටක අරිහත්ත්වය ලැබෙන්න පුළුවන්. ඇතම් විටක එයින් මෙහා නවතින්නත් පුළුවන්. ඒ නිසා ආකාර අභිප්‍රම සීමාවට පිටේ උදාවන වැඩ කරනකොට පිළිකීපක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සරියුත් මහ රහතන් වහන්සේගේ දේශනාවක සඳහන් වෙනවා මේ හරිය වාස හරිය වාස දහරක් ඒක ප්‍රහතන් වහන්සේලාගේ වාසස්ථාන වශයෙන් සඳහන් වෙනවා. නැසීමේ විච්ඡේදයේ අරියා වාසා යදරියා ආවදින්සු වා ආවතන්තිවා ආවතිස්තන්තිවා පදමේ දාතේ ඉදිරියේ වික්ඛෝ අනුතාපගේ උපදීනෝ හෝති ඡයංග තමන්නාවතෝ ඒකාරක්ඛෝ චතුරා පස්සේන සමන්න පච්චේක ධර්මෝ සමන්නේ පච්චේතන අනාවිද සංකප්පෝ පටිච්චසද්ද කාය සංඛාරෝ සෝමිනොත් චිත්තෝ සෝමිනොත් පන්නෝ මෙන්න මේ 10 මේ 10 පැහැදිලි කරලා විස්තර කරන්න බොහෝ වේලාවක් ගත වෙනවා සාමාන්‍යයෙන් මේ පිළිදෙක ඒ තරම් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා ඒ වගේම කාලෙත් බලාගෙන වැඩ කළ යුතුයි ඒ ආර්යයන් වහන්සේලා ආර්යයන් වහන්සේලාගේ වාසස්ථාන 10ක් බුදුරජාණන් වහන්සේ අනුගමනය පාරේ දේශනා කළා තියෙනවා. දසුතර සූත්‍රයේ සංගීතී සූත්‍ර වල සඳහන් වෙනවා මේ පරිවිණ ස්වාමීන් වහන්සේගේ දේශනා මේ ආර්ය වාක්‍ය. ඉතින් මේ දෙකම අර්ථවත් වෙන එකක්. අපේ අදහස අරියන් ආර්යයන් වහන්සේලාගේ ඒ වාදස්ථාන දහය තුල අපේ හිත් පවත්වා ගැනීමට උගන්දුරට පවත්වා ගැනීමට මහන්සි ගැනීම. ඒ නිසා ඒ කරුණු දහය පරමාදුරට මතක තියා ගන්න අවශ්‍යයි. කරුණු 10 ගන්නවා බොහොම දෙනවා. අනුනාකාන්ත අපරකට නැහැ. ඒ දෙක එකතු කරලා ගොනු කරලා මතක තබා ගැනීම සුදුසු බවයි මේදී මතක් කර දෙන්න දෙපිලි. යම් කිසි විදිහකින් මේ අදහස් මේ වාදස්ථාන වල හිත රඳවා ගන්නට පුළුවන් වුණොත් ඒ අවස්ථාවේදී අර ඒ රහතන් වහන්සේගේ තත්වය ප්‍රතික්ෂේප කරගෙන ජීවත් වෙන්න පුළුවනි යම් කිසි දවසක ඒ අරහත් රහතන් වහන්සේගේ තත්වයට පත් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉන්නේ ආද වෙන්නා වූ කුසල් ගුණ අල්පන් කර ගැනීම වරදින්නේ නැහැ. මෙන්න මේ නිසා අපේ ඉතින් අධ්‍යාවේ සම්පත්තිය වශයෙන් සම්පූර්ණ කරනකොට මෙන්න මේ කරුණු වල මෙහි සඳහන් වන කරුණු වල සහතුන්වන්ත මහා ශිකාන්ත එතුලා ගන්නට පුළුවන් ස්ථානයේදී ආවා. එතකොට මේ සූත්‍රයේ සඳහන් වෙනවා යදරිය ආවදේසුවා ආවතන්තිවා ආවතස්සන් ආවතිස්සන්තිවා කියන වචන අතීත වර්තමාන අනාගත බාහිර ගුණධර්ම සම්බන්ධ කරලා මේ ක්‍රියාපද ගුණ කියනවා ආවාතය ආවාතය කර ගන්නවා ආවාදය කරගත්තා ආවාදය කරගනි ආවාදය කරගනි යන්නා බව මාතෘකාව එතකොට මතු පාරේ සම්බන්ධ අතීත පාරේ අනුතරම් ආර්යයන් වහන්සේලා තමන්ගේ කේත යම් මුල කර්ම වල වාදයේ කෙරුවා නම් ඒ වයින් මේ ආර්ය වාදිකයන් වර්තමාන කාලයේදී බුදුරජාණන් වහන්සේගේ දේශනා කාලයයි වර්තමාන කාලය කියලා එතන සඳහන් වෙනවා. එතකොට එතන නිසා මාතක එහෙම නැත්නම් අනාගත සාසන සම්බන්ධ කරගෙන ආවතිෂ්ඨම්ති කියලා දේශනා කළා කියලා කියන්නේ. ඒකේ වූ ආදී මේ කාල තුනටම අනුවක් පහළුවක් නැතුව සම්පූර්ණ කරගත හැකි බුද්ධ කර්ම පන්තියක් බවයි අවරෙකින් තේරුම් ගන්න මේ කාලයේ මේ වදහ කියලා අනිත් කල යුතු නැහැ කියන අදහසක් තියෙන්නේ. මේ කාලේ ඒ තරම් දුරට මේවා සබස් කරගන්න අමාරුයි දුෂ්කරයි එනිසා යාන්තමට අපි කරමු කියන හැඟීම දෙන්නවා. ගන්න හොඳ නැහැ ඒක. නියම වශයෙන්ම බුදුරජාණන් වහන්සේ කාල තුනටම සම්බන්ධ කරලා මේ ධර්ම 10 දේශනා කළා. ඒ නිසා අපි නියම වශයෙන්ම නියත වශයෙන්ම හේතු දුවා ගන්න ඕන. අපි යම් දවසක මේ නියම තැනදීම ලබා ගන්නවා නම් ඒ තැනදීම ලබා ගන්න තුරු අපේ ජීවිත තුළ මේ ධර්ම බලපවත්වා ගන්න ඕන. එතකොට ඒ විදිහේ බලපවත්වනවා නම් අර කියනවා බලාපොරොත්තු වන්නා වූ ඒ මුක්ත මාර්ගය සම්පූර්ණ කරගන්න පුළුවන්. ආර්ය වාස ආර්ය වාස දහය ආර්යයන් වහන්සේලාගේ වාසස්ථාන ආර්යයන් වහන්සේලාගේ එක් පවත්වන සංඝහය කියන අදහසයි ගන්න. එතකොට එතන පළමු කොටස පළමු කොටස පංචාංග විස්පදීනෝ හෝති. ඉදිරියට මේ විස්කෝ පංචාංග විස්පදීනෝ හෝති. මේ සාධනයේදී ආසනයේහි භික්ෂුව යෝගාවචරය අංචම්ම විප්පලීනෝ අංග පදයෙන් සමංගේ හිත වෙන් කරගෙන සිටී. සමංගේ හිත තුන බලපාන්ත හිත දිවෙන්නා වූ කරුණ හතරක් කරුණ පහක් කරුණු පහම අයින් කරගෙන රූපාවචය කරයි කියන අදහස් වශයෙන් අංග පහ. මෙතකොට මොනවද අංග පහ? ඒක වික්‍රමයේ වික්කුණෝ කාම ඡන්தோ පරිණෝ හෝති. ව්‍යාපාදෝ පහේනෝ හෝති. සීලමින්ං පහේනං හෝති. බුද්ධච්ච කුක්කුච්ඡං පහේනං හෝති. විචිකිච්ඡා පහේනං හෝති. ඒවං හෝ වික්කවේ වික්ඛෝ අංචං විස්පදීනෝ හෝති. අංචං විස්පදීන කියන මේ වාමස්ථානේ රහතන් වහන්සේලාගේ ආර්යයන් වහන්සේලාගේ ප්‍රධාන මූල වාදස්ථාන ඉද වික්‍රමයේ විකුණෝ කාමං ඡන්தோ පරිණෝ හෝති මේ සාධනේ වික්ෂෝදී කාමං ඡන්දේ ප්‍රහීනෝ වේදී එතකොට කාම අදහස් කාම සංහාව කාම තෘෂ්ණාව, කාම විපාකාවන් පිටින් අයින් කරගෙන වාසය කරනවා. එතකොට ඊළඟට ඒක සාමාන්‍ය වෙනම වෙනම විස්තර කරනවා නම් රූප සංහා, ශබ්ද සංහා, ගන්ධ සංහා, රස සංහා, පොට්ටබ්බ සංහා, ධම්ම සංහා එතකොට ඔය තණ්හාවන් ඔය තණ්හාවන් හිතට එන්න නොදී වාසය කරනවා. එතකොට කාමච්ඡන්දෝ පහිනෝ මොදිගේ දෙකේ මෙතන මේ කාමච්ඡන්දේ කාම දුෂ්ණාව විදිහේ පංචකාමයන් පිළිබඳව කාම වස්තුන් පිළිබඳව ආශාව. ප්‍රහේන දිරීමේ ක්‍රම තුනක් තියෙනවා මේ අසුදා. සඳහන් වශයෙන් ප්‍රහේන දිරීම, වික්ඛම්බන වශයෙන් ප්‍රහේන දිරීම, සමුච්ඡේද වශයෙන් ප්‍රහේන දිරීම කියන අවස්ථා තුනක්. ප්‍රධාන වශයෙන් කාමච්ඡන්දයේ ප්‍රහීන කිරීම එක්තරා ප්‍රහීන කිරීම අයින් කිරීම කාමච්ඡන්දය මේ අවස්ථාවේදී ඉදිරිපත් වෙන වෙන අවස්ථාවල් බලාගෙන ඒකට ඒවාට ප්‍රතිකර්මයේදී යෙදීමේ මේ අවස්ථාවලදී අසුභ මනසකාර ආදී මෙනෙහි කිරීමෙන් සාධාරණ වාදයේ ඒ තණ්හාවන් අයින් කරගන්න. රූපයන් පිළිබඳව ආශාවක් ආපුවා වෙලාවේදී ඒ විදිහේ අයින් කරගන්න. ශබ්ද පිළිබඳ ආශාවක් ආපු වෙලාවේදී ඒ විදිහේ අයින් කරගන්න. ඒක අයින් කරගන්න. ගන්ධ සුගන්ධ සම්බන්ධව ආසාවක් ආවම ඒකයි කරගන්න. ප්‍රථම නිබන්ධ තණ්හාවක් ආසාවක් ආවම ඒකයි කරගන්න. පොට්ටබ්බල පිළිබඳව ඉස්පර්ශාවේ අනුපිළිබඳව ආසාවක් තණ්හාවක් ආවම ඒක අයින් කරගන්න. එතකොට අනිත් එකක් නේද ධම්ම තණ්හා කියන එකක් තියෙනවා ඒක ප්‍රධාන වශයෙන් මෙතන කියන තණ්හා පන්ති පහයි ප්‍රධාන වශයෙන් ගන්නනේ ඒකත් ගණන් ගන්න ඕන ඒකත් ගණන් ගන්න ඕන ඒකෝට අර තණ්හාව සාධාරණ වශයෙන් ප්‍රහීන කරගන්න ඕනේ භාවනාවේ යෙදෙනව අවස්ථාවේදී විදර්ශනාව භාවනාවේ දෙන්නා වූ අවස්ථාවයි. විදර්ශනාව අතරට හතර විදක බාහිර සංහාර අදහස් කෙරෙහි ඉඳී. එනම් එන්න පුළුවන්. වැරදි පුරුදු දේවල් අනුම එන්න පුළුවන්. අහපන නාමයේ දීපය පිට කියන මේ වාක්‍ය තමයි වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී අසුගම විකාරයෙන් ධාතු මන විකාර වශයෙන් ඒවා මෙනෙහි කිරීමෙන් අයින් කරගන්න මේ යෝගාවචරයන්ට ඒ පස්සනා භාවනාවේදී ඒ කෙරෙන්නා වූ ප්‍රහාණය ඒ විදිහේ කෙරෙන්නා වූ ප්‍රහාණය පදංග ප්‍රහාණය මේ පදංග ප්‍රහාණයත් අර විපස්සනාමේදී ගෙරෙන නිසා හැදම්මෙට බලවත් වෙනවා. බලවත් ප්‍රහාණයක් වෙනවා. නැත්නම් විතරක ඒක දිගට දිගට කරගෙන ගියාම ප්‍රහාණය අන්තිමේදී ශක්තිමත් ප්‍රහාණයක් වඩායි කියනවා. නමුත් කවදාකවත් ඇති නොවනන්න මේ ප්‍රහාණයක් වෙන්නේ නැහැ බලවත් ප්‍රහාණය. ඒක මේ අත්ෝ දන්න කාරණේ. මේ කඩන් ප්‍රහාණය මේ විපස්සනා භාවනාවේ මුල් මාර්ගඵල දැකෙන්න මුලින් හැම ප්‍රහාණයක්ම අනුපිළ ප්‍රහාණයක්ම වෙන්නේ කඩන් ප්‍රහාණය විපස්සනා වශයෙන් හේතුකරනවා. සමතවාදී භාවනාවේ දෙන්නා අවස්ථාවේදී ඒක වඩා බලවත් අන්දමටයි මේ කාන්තාවල් කයින්නේ. ඒකට කියන්නේ මේ අත්සන් ගන්න අවික්කම්ම නම් තනානේ බව. එතකොට ප්‍රථම ධ්‍යාන උපචාරයේ පටන්ම මේ විකම්මන ප්‍රහාණයට මුල පුරන. ප්‍රථම ධ්‍යානයේදී විකම්මන ප්‍රහාණය ප්‍රගින්න වෙනවා. ද්විතීය ධානයේදී වඩා බලවත් වෙනවා. තෘතීය ධානයේදී වඩා බලවත් වෙනවා. චතුර්ථ ධානයේදී ඊටත් වඩා බලවත් වෙනවා. ඒ කම්මන ප්‍රහාණය අරිත වඩා කියන්නේ ප්‍රධානපත් ප්‍රහාණයට වඩා බලවත් ඊට වඩා බොහෝ කල් අල්ලනවා. නමුත් ඒ අර ප්‍රහාණය කළා වූ කරන ලැබූ මෙලෙසිනම් සංහාව නැවත උපදින්නේ නැහැ කියලා කියන්නවා. උපදින්නේ දෙන්නේ. ඒ නිසා තමයි සමුච්ඡේදන සමුච්ඡේද ප්‍රහාණය අපි බලාපොරොත්තු වෙන්නේ. සමුච්ඡේද ප්‍රහාණයෙන් කෙරෙහි නැතිකොලොත් ඒ සමුච්ඡේද ප්‍රහාණයෙන් ග්‍රහීන වෙච්ච කෙලෙස් නැවත ඇති වෙනවා. එතකොට තණ්හාව. කාමං ඡන්දේ. කාමං ඡන්தோ පංගිනෝ හෝති කියන්නේ ප්‍රධාන වශයෙන් කියන්නේ කාම ඡන්දය කාම ආශාව ප්‍රහීන වෙන්නේ අනාගාමී මාර්ගයේ ලෝකෝත්තර වශයෙන් ඒ ඒ අවස්ථාවේදී ප්‍රහීන වෙච්ච අන්හාව ආවතුෂ්ණාව සංකාමි ඒ සංකාමෙන් නැවත පහළ වෙනවා පහළ වෙන්නේ නැති ධර්මත සත්‍යයකට කමිනේ අදෝත මෙන්න මේ විදිහට රහතන් වහන්සේගේ தත්වයට මෙහා මේ සඳහන් කළේ රහතන් වහන්සේට ප්‍රහේත වෙලායේ තියෙන එතකොට අනාගාමී මාර්ගයෙන් දෙහින වෙන නිසා රහතන් වහන්සේට එතනින් කරන්න ඒ සම්බන්ධව කරන්න වැඩක් නෑ. නමුත් ඒ ගුණය තියෙනවා. ප්‍රහේත ගතිය තියෙනවා. තවත් කාරණයක් තියෙනවා. කාම ඡන්දය කාම ඡන්දයේ එක්තරා කොටසක් සෝතාපට්ටි මාර්ගයෙන් කැඩෙනවා. සකුදාන මාර්ගයෙන් කැඩෙනවා. අන්නේ ඒකත් මතක තියාගන්න ඕන ධර්මයන් සම්බන්ධව විස්තරය ගැන කලබන විට සෝතාපට්ටි මාර්ගයෙන් නැති වෙන්නේ කාමච්ඡන්දේ අපායগামী තත්වය. අපායগামী තත්වය මෙහි තිබෙනා වූ කාමච්ඡන්දේ කියන අපායগামী තත්වය මෙතන නැති වෙනවා. කාමච්ඡන්දේ කියන අර තත්වය නැති වෙනවා. සම්පූර්ණාගාමී මාර්ගයෙන් ඕලාරික කාමච්ඡන්ද ඕලාරික කාමච්ඡන්ද අනාගාම මාර්ගයෙන් ඊට වඩා සිරුමුණු තියෙනවා ආමාත්‍යය මෙන්න මේ විදිහට ඉදිරිපේ වේකෝන කාමච්ඡන්தோ පරිමෝ කියන දේශනාවේ ඉතරේවන විතරේ විදිහට සමකන්න ඒකා ගන්න ඕන එතකොට මේ ආර්ය වාද ආර්යයන් වහන්සේලාගේ වාසස්ථානයේ එක කොටසක එක අංශයක් මූල මහන්සිය මූල මහන්සියයි මේක කියනකොට මේ தත්ත්වයේ තියෙනකොට අර සහතන් වහන්සේ වෙන මේ විදිහේ தත්ත්වය අනාගාමී වහන්සේ මේ විදිහේ தත්ත්වය සබදාගාමී මේ විදිහේ தත්ත්වය ප්‍රවාහනත් මේ විදිහේ தත්ත්වයකින් වාග්ය කරන්නේ කියලා හිතලා ඒ තත්ත්වය නවතනා තමන්ගේ මේ අධ්‍යාත්මික අභිමන්තරේ පිළිදු කරගෙන ඒ ආගන්ත සමාගන්ත පවස්වාගන්ත මහත්කම දෙවෙනි කාරණේ ව්‍යාපාදෝ පාදේනෝ ව්‍යාපාද නීවරණේ පතුලේ නීවරණේ එතකොට ප්‍රතික්‍රිය අරහ ක්‍රෝධේ ඔය නම් වලින් සඳහන් වන සංයෝජන දීවරණ කියන මේ මේ දීවරණ වල කාම සංයත් දීවරණ නියාපාදය එතකොට මෙන්න මේ ව්‍යාපාද දීවරණේ කියන්නේ අර ආසාවයි ව්‍යාපාදයයි කියන මේ දෙක කොන්ද දෙකේ පවතින දෙක. බොහෝ විට බොහෝ අවස්ථාවලදී කොන් දෙකම එකක් ඇවිදින්නවා වගේ. එක කොනක් ඇවිදිනකොට අනිත් අනිත් කොන නිවෙනකොට අනිත් කොන ඇවිදිනවා. ඒ කොන නිවෙනකොට අනිත් කොන ඇවිදිනවා. ඔන්න ඔය විදිහේ කොන් දෙකේ එක්තරා ද්‍රව්‍යයක් වාගේ හරියට මේ ව්‍යාපාදයයි කාමච්ඡන්දයයි කියන මේ ඇතැම් විටක ආසාවෙන් පෙළෙනවා ඇතැම් විටක කඩකින් පෙළෙනවා මේක සාමාන්‍ය ස්වභාව සාමාන්‍ය සංස්කරණ යෝගාවචරය මේ පරිසම් මේ දෙකොණෙන්ම ගැලීම නොකර කරගන්න මනසිකාන්න මේ දෙකම අයින් කර ගැනීමට ගන්නවා. ආසාව වහවීම, බැඳීම වගේම ගැටීමක් වන. ගැටීම මොනවාද පිළිතුරු කරගන්න පහන්දුන. ගැටීම භාවනා. භාවනා ආදීනෝ සහිතයි. නානාවිද ආදීනව ජීවිතයට සම්පූර්ණ තමන්තම පශ්චාත්තාපයට පසුතැවෙන්න හේතු වෙන තරම් කියනවා. මේ අර කාමච්ඡන්දේ කියන එක දිවි දිගට බොහොම දිගට පවත්වන යනවා කඩා ගන්න බෑ. මේ ආදීනව ටිකක් අඩු. විලාපාදේ වෙන ආදීනව බොහොමයි අඩු. සංසාරයෙන් පැරෙන්න සංසාරයෙන් අයින් වෙන වේදී මේ කාමච්ඡන්දේ දිගට යනකොට සංසාරයෙන් අයින් වීම අමාරුයි. මේක ව්‍යාපාදයේ වැඩි වුණාම වෙන්නේ ආදීනව සායතයි ආදීනව සංසාරයෙන් එබොට වීමද, ඊතර වීමද ඒ තරම් කරදර වෙන්නේ නැහැ. ඒක මොකද වස්තු සම්බන්ධව නොවැදීම මේකේ තියෙන වස්තුන් තමන්ට තමන් බලාපොරොත්තු වෙන හැටියට තියාගන්න බැරි වෙන නිසා වස්තු එක එපා වීම වස්තු එපා වීමයි මේ කියන්නේ මේ ව්‍යාපාදේ වස්තු එපා වීම එක්තරා අන්දමකට මොන සංස්කාරයක් එපා වීමට උපකාරයක් යොදා ගන්න පුළුවන් මේ නිසා පතනේ නෙගොඩ වීමට ඒ තරම් බාධාවක් නැත ව්‍යාපාදේ උදාපාදාදී නේ අර්ථ මෙන්න මේ ව්‍යාපාරය කියන එක. අර නව ආඝාත වස්තු කියනවනේ. ආඝාත වස්තු නවයකට කියනවා ස්ථාන භෝගයත් එක්ක 10ක්. මේ මේ අන්දමට හිත කෙලසන, හිත අමාරු වෙන. ඒ එක්කම කුජ්ජලවත් අමාරු වෙන. ඒ අසුරු කරන තවත් කුජ්ජලම අමාරු වෙනවා. භයානක නීවරණයක්. භයානකම ඉවරයි නැත්නම් අපාන මේ ආමේගේ ආදීනව නලකන්න මෛත්‍රිය මේක සම්හාරතු සමාමාත්‍යන්ගේ කිරීමට අසුභේ වාගේම මේ ව්‍යාපාදයන් කිරීමට මෛත්‍රිය උපකාර වෙනවා මෛත්‍රියත් උපකාර වෙන භාගවතයෙන් මෙනෙහි කිරීමෙනුත් මේ මය මේ ව්‍යාපාදයන් කරගන්න පුළුවන් භාගවතයෙන් පරිවිත දෙකේ. ඊළඟට මේ සම්බන්ධව ව්‍යාපාදයේ සම්බන්ධව අමුතෙන් දිග විස්තර කරන්න උවමනා නැහැ. මේ කවුරුත් මේ සම්බන්ධව මේ නීවරණේ දන්නවා. ඉගෙනගෙන තියෙනවා. මේක නැති වෙන්නේ කොහේද? නැති වෙන්නේ කොහොමද? වෙන එකයි අපි ඊළඟට ප්‍රශ්න කරගන්න ඕන පිළිතුරු ලබා ගන්න. අර විදිහට අර මුලින් කියන්නකොට මුලින් කියපු අන්දමට පදාංග වශයෙන් විකම්බන වශයෙන් සමුච්ඡේද වශයෙන් කියන තුන් ආකාරයෙන් මේක නැති කරගන්න. ඒ විදර්ශනා භාවනාවේදී වෙනතුන් අර විපස්සනා ආවේදී මේ අතරත නැත්නම් විතරම මේ විදිහේ දේවල් වෙනවා. උද ව්‍යාපාද සාගතාදාන් වෙනවා. ඒවා මේ අවස්ථාවේදී ඒක පරිශ්‍රම කරගන්න. ආපෝ හැදීම කලබල වෙන්නත් හොඳයි. යම් කිසි අන්දමකට හිතට ආවහම තරහක්, ව්‍යාපාදයක්, රෝගයක් ආවම ඒකම ධර්මයන් නොදන්නා එතකොට තියෙන්නේ ඒ භාවනාව මෙනෙහි කරන්නේ පොදු වේදෝන භාවනාව, විදර්ශනා භාවනාව කරනවා. ඒ විදර්ශනාව විදර්ශනා අවස්ථාවේදී මෙනෙහි කිරීම උනතර කරගන්න බැරි වුණොත් තියෙන්නේ අර මේ විදර්ශනාව නවත්තලා මෛත්‍රී වශයෙන් කලපන ඒ වගේම ධාතු වශයෙන් කලපන ධාතු වශයෙන් කලපන කොට අර ව්‍යාපාදයකට ඉඩක් ලැබෙන්නේ නැහැ මෛත්‍රී ස්වභාවයෙන්ම හිත මුරුදු වෙන කතියේ තියෙනවා මුරුදු වෙන කතිය නිසා කරගන්න පුළුවන් අනේ විදිහ අයින් වෙනකොට තදංග වශයෙන් අයින් වීමයි. ව්‍යාපාදයේ තදංග වශයෙන් ප්‍රවීණ වීමයි අවස්ථාවයි. සාමාන්‍ය වශයෙන් සලකන කොට මේ පටිඝය අනුසය ආමරාගාමසය පටිඝාමසය කියලා දෙකක්ම තියෙනවා. අනුසය යට වෙලා තියෙනවා. මහා අතුරේ මුලි ගෙහිලා ඉන්න මහා භාර සත්‍යය වගේ රටවල් ඉන්නවා. රටවල්. යම් දෙයක් ඉදිරිපත් වෙච්ච හැටි තමයි මතුවේ. ඒ ආපාද ඒ විදිහයි. ඒක ඒ වෙලාවේ සාධාරණ වශයෙන් අයින් වෙලා ඉතියි. මේ භාවනා කරගෙන යනවා ආවේදී මෛත්‍රිය දහල් මිනිස් කාර්යය ගැන මේ අනුව අයින් කරගන්නවා නම් ඒක අනාපස්සහාරයෙන් කියලා තියෙනවා කියන්නේ. ඊළඟට වේදනාංග ප්‍රහාණය නැති කරගෝ ඒ එන තවහාට භාවනාව කියනවා. තවහාට කරගෙන යනවා ආකාරයෙන්. සමත වශයෙන් උත්සේක ජීවන කරනවා. එතකොට මෙන්න මේ ප්‍රථම ධ්‍යාන උපචාරයේදීම මේ නීවරණ දෙකම නැති වෙනවා. ව්‍යාපාද විවරණයට ප්‍රථම ධ්‍යාන උපචාරය ප්‍රථම ධ්‍යාන අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම අයෙන් සම්පූර්ණයෙන්ම යටපත් ඒකට කියන්නේ විකම්පන ධ්‍යාන දෙතිය ධ්‍යාන තුතිය ධ්‍යාන චතුර්ථ ධ්‍යානයේ කියලා ඔය ධ්‍යාන වලදී කෙරෙන්නේ ඒවා විකම්පන ප්‍රමාණය නිවන ප්‍රහාණය මොළේදී වෙන්නේ ඒ දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන වලදී ඒක විස්තර වෙනවා. ඒ ප්‍රහීන විපමන ප්‍රහාණය ස්ථිර වෙනවා. මේ ප්‍රහීන වෙන්නේ මුල් අවස්ථාවේ. දෙකට මේ ළඟට සම්පූර්ණ සමුච්ඡේද ප්‍රහාණය වෙන්නේ මේ අනුශය සහිතවම යාපාදා පටිඝානුශය සහිතව ප්‍රතිවිහෙය ප්‍රතිවිහත් ප්‍රතිඝානුශය කියන මේවා නැති වෙන්නේ අනාගාමී අර මුලින් කියවා වාගේ සෝදාගන්ති මාර්ගයේදී මේකේ අපායගාමී සත්‍ය හරවනවා සබුද්ධාත්මකාර මාර්ගයේදී ඕලාරික තත්වේ ඕලාරික පටිඝ ව්‍යාපාදේ නැතිව අනාගාය මාර්ගයේදී අනුසහගත ව්‍යාපාදේ සම්පූර්ණයෙන්ම අමුච්ඡේද ප්‍රහාණයෙන් සම්ච්ඡේද ප්‍රහාණය එතකොට මෙන්න මේ විදිහට මේ ප්‍රහාණය එතකොට මුල් අවස්ථාව ඊටාම පරිවාදකේ අපි ගණන් ගන්නවා. ආර්යයන් වහන්සේලාගේ වාසස්ථාන. සාධාම වශයෙන් ප්‍රතින කලක් ඒ ප්‍රතින කේසාරියවා. ඒ කම්පන වශයෙන් ප්‍රතින කලක් තමයි දර්ශනාණය වශයෙන් කිලෝතුන් ප්‍රාත්මකමයි ප්‍රාත්ම සම්පූර්ණ ප්‍රතිනයක්. එතකොට ඊළඟට දීන මෙද්ධම් පරිණම් දීන මිද්දදෙක් මේක බලවත් නීවරණය අර නීවරණ දෙක ධර්මතම බාධක නීවරණයක් කියන විදිහට නීවරණ දෙක ඉන්න දීනයයි මිද්දයයි කියන දෙකක් චිත්ත ඡයිතසිකයන්ගේ අකර්මණ්‍යතාව කියලා බනකොට්ටම තෝරලා දෙන්න. චිත්ත වේලඤ්ඤතා කාය වේලඤ්ඤතා. මේ විදිහට සංස්කෘතියන් වේදයි දෙකම තියෙන්නේ ඉතින්. හිතට සම්බන්ධවයි. මේ නිසා මේක මේ බලය හයටයි ගහන. ආයතන සහ ආකාර සම්පන්න භාවනාවකට ඉඳගෙන ඉන්නේ. ඉඳගෙන ඉන්න බැලුවා වාදේම ඒ කර්මම් කරන්න අධිකරි වෙනවා රැකෙන්න යනවා හරි මේක මේ නිදාන මේකත් බලවත් මේකේ වරද බලවත් නිවරණය මේ කායින් කර ගැනීමට බොහොම උපාය උගන්වලා තියෙනවා නොඑක් විදිහේ උපාය උගන්වලා තියෙනවා දේශනාවෙන් උගන්වලා තියෙනවා ඒ වගේම අකුවාචාරයෙන් මහන්සියලා තව තවත් වැඩි කරලා තියෙනවා ප්‍රධාන වශයෙන් සාරාංශ දෙන්නේ මේ ජීවිතයේ දෙන්නේ අතරමැද ජීවිත දෙක එනවා කයේ දුර්වලතාවය. කයට විස්රාමයක් දිය යුතුයි. ඒ දිය යුතු විස්රාමය ලැබුණේ නැහැ. ඒ නැති නිසා සමහර විටක මේ තියෙන මිත්‍රේ බලපාන. නැත්නම් මෙත අසනීප නිසා ඇති. අම්මලිකම නිසා ඇති. එතකොට බලවත් විදර්ශනා භාවනාවක යෙදෙන්න සිදුවනවා අර මොකක්වත් දැනන් ගන්න හොඳ මේ අතනීකේ දුකායනයක මේ විදිහේ වෙලා ආදියන්නේ මේ විස්රාමයක් ගන්න වුණා නිසායි මේ මේ මේ දෙන්නේ දුරවල තමයි කියලා ඒක ගණන් ගන්න යනවා දැනේ ඒක ගණන් ගන්න මොනවද ඒක කම්මැලි කරනවා. ඇයි තාම දුරට කළ යුත්තේ හිතට වැඩ වෙනවා. හිතට වැඩ නැති වෙනකොට බොහෝ විට මේ ඔය විදිහේ කම්මැලි. හිතට වැඩක් නැති වෙනවා. ඒ නිසා අදිතා දුරට වැඩ දෙන්නේ. ඒ වැඩ ධර්ම සම්මාර්ථන. ධර්ම සම්මාර්ථනේ කොහොමද වටිනාද? ධර්මයක් පිළිබඳව ගැඹුරට හිතේ දාවන යෝගාවන ඕනේ. ඇතැම් විටේ ධර්මයන් සම්බන්ධව ගැඹුරට හිත වේදාවන යෝගාවන යනකොට ඒක දික් වෙනස් වුණා. ඒක නවත්තන්න. අර අර සමානාපරත්වන අර්ථයේ සම්පූර්ණ වුණා නම් ඒ නවත්තන ආවි ටිකක් අඳපත් ඉදිරි කරගෙන ඉන්දියාව වෙනස් කරගෙන විනාශ භාවනාව කරන්න පාඩම්. ඒකට ප්‍රධාන වශයෙන් පොළොවේ උපාය. කියන මිත්‍ය දිනනේ මොනිනවරන ඉවරයි. ඉවරයි අයින් කරගන්නකොට කරන්න දෙන්නාව පිළිවෙතේ. මේක සම්පූර්ණයෙන්ම මේ බාධක දෙයක් බාධක දෙයක් නැනිසා මේ පහලින් කර ගැනීමට අද මේ මහා සුදාසම මහන්සියෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමන්වත් ආහාරයේ විදිහට කරගන්න. ප්‍රථම අධ්‍යාපන ප්‍රචාරයේ කතාව කෙරෙන්නේ වික්‍රමන ප්‍රකාමය ආරම්භය. ඊළඟට අ සමුදේන ප්‍රහාණය එන්නේ හරිමත් ආකාරයෙන් සමුච්චයත් තමයි. එතකන් කියනවා මේ දුර්වල දුර්වලතාව කියනවා ඒවා කියනවා කියලා වෙන බාහදු කරගන්න හරකයි නැත්නම් ඒ විදිය කරගත්තොත් සමාධියට කාටි කරාට යන්න බැරි වෙනවා භාවනාව කරගෙන යන්න බැරි වෙනවා භාවනාව කරන නිසා Uh, ඒක උනන්දු කරගෙන මේ මාර්ගවලට ඒක උනන්දු කරගෙන නවනව කරගෙන යන්න සමිතියද ප්‍රහාණය වෙන කර්ම භාවනාව කියන්නේ අල්ලස් මාර්ගය සම්පූර්ණ අවශ්‍යතාව ප්‍රහාණය මොනවා භාවයට බහුවගෙන වෙනවා විමානාවක් ආවේ කම්මලක් ආරණේ කියන මේ මාර්ගයෙන් නැති වෙනවා සංකේත ප්‍රහාණය නැති වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළේ තීන මෙන්නා පරිණාම උදෝති දෙවික්කෝ දෙවික්කේ විකුණෝ තීන මෙන්නා පරිණාම තීන මෙන්නා මොනද මේ ගිහින් හරි කියන විදියට හේතුවලා කියනවා එන්න ඒ ආර්යයන් වහන්සේලාගේ වාසස්ථානයේ පිට සමාගෙන ඉන්නවා කියන හැඟීම ඇති කරගත්තට කමක් නැහැ. දැන් දුක්ලක් ඇති කරගත්තට කමක් නැහැ. එතකොට මේන මේ නම් පරිවෙනවා. උද්දච්ච කුච්චම් පරිවෙනවා. උද්දච්චයයි කුච්චයයි උද්දච්චය උද්දච්චය කියන්නේ නොසන්සුන්කම් නොසන්සුන්කම දෙකේ විශේෂණු ගතිය ඒක විදිහට කරාය එක අරමුණක නියම අන්දමට පවා ගන්න බැරි ගතියට කියනවා උද්දච්චය නොසාස්වන ලබුද එතකොට මේ උද්දච්චය නිසා වෙන වෙනස් භාවයක ඇති ඉතේ භවතාන කොට උද්දච්චය නොසන්සුන්කම නොසන්සුන්කම බලපානා අවස්ථාවේදී ඒ විද්‍යට තමන් පවත්වාගෙන යනා වූ භාවනා ප්‍රතිපත්තිය යෝගී ප්‍රතිපත්තිය ඇතිලා යනවා. ඒකට බාධා කරනවා. ඒ බාධා කරන නිසා මේක මේකත් වරදක්, උද්දච්චයත් වරදක්, ඒ වගේම උද්දච්චයෙන් ඇතිවන තවත් වැරදි පරිහානියට හේතුව වෙන මේ ආරණය වෙනවනවලගෙන දුර්ගච්ඡේ නැති කර ගන්නට භාවිත කරනවනේ ඒක නැති කර ගැනීම මත ඒකේ මානසිකීම ඒකේ මානසිකීම ඇති කර ගන්නවා සමහර විටක මේ දුර්ගච්ඡේ නොසන්සුන්කම යුක්ති වෙයි නානා ප්‍රකාර සිත්ති විනිවිද ආයතන එතකොට නොඑක් විදිය නිති වෙයි. ඇතන් විතක බාහිර කෙලෙස් බලයෙන් එකක් මේ නොසන්සුන් කාමයි. වෙන වෙන නීවරණ එකක් මේ උද්දත් නීවරණ. දෙවෙනි විදිය ඒ නිසා පරිස්සම් වෙනවා. වශයෙන් පරිසම් වෙනවා ආරෝධ කර ගැනීමකට අධිෂ්ඨාන කර ගන්නවා නීවරණය කුක්කුච්චය නීවරණය කුක්කුච්චය කියන්නේ කුක්කුච්චය කියන එකේ තේරුම විපීඩිතය කියලා සිංහල වචන දෙක පරිසම් පටිසාර විපටිසාර විපටිසාර කියන්නේ විපිලිත යම් කිසි අදුපාඩුවක් නැතා වැඩි දෙන්නේ සෝමනාට වඩා වැඩි දෙන්නේ මරට වගේ ඉංග්‍රීසි වෙච්ච දෙයක් නිසා හෝ අදුපාඩුවක් නිසා හෝ ඇති වෙන විපිලිත පස්චාත්තාපය කියලා කියනවා පසුතැවීම මේ පද දලින්ද දෙආකාරයකට ඇති වෙනවා. වෙනයුතුනේ කරගන්න බැරි වුණා. අපතන් වදනේ කය කලබදු කලබදුත්තේ කුසල ධර්ම ඒක කරගන්න බැරි. අපතන් පාප පාප කළා. එතකොට යෝගාවදනය මාර්ගයෙන් කටයුතු කරනවා අවස්ථාවේදී මම කලෝචෝ භාවනාව කරගෙන යන්න බැහැ. මොනවාගේ මඟක හිත යෙදුවෝ. ඒක පරිසරයක්. මොනවාගේ මාර්ගයේ හිත යෙදුවා කලෝචෝ දෙයක් නැහැ. ඔකට. කුක්කුච්චේ කියන දීපාකාරයකට කියන සාමාන්‍යම ඉනේ කුක්කුච්ච කියන පදේ කියනවනේ ඒක මෙන්න වරණයක් නෙවෙයි. සාමාන්‍යයෙන් මේකයි මේ වරණය මේ විදි විස්තරපත්. මෙතනද මේවා අර විදිහටම තදම්පත් සහාන සම්බහස්සාමි සමට වේදත් සහානය කියලා සුමාකාරයෙන් ප්‍රේරණය මේ දහත විචිකිච්ඡාව විචිකිච්ඡාව බවවදරණී වරණ විචිකිච්ඡාව කිව්වහම සැපය සැපය කියන්නේ සමහර විටක ධර්මයේ සම්බන්ධව දැකලා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක නියම මේ නීවරණ විචිකිච්ඡා වෙන්නේ අර අත ආකාරයකට සැක ඇති වීමෙන් වෙන මේ කොට සාමාන්‍ය බණපදයක් සම්බන්ධව දැනයක් ඇති වෙන සම්පූර්ණ දෙයක් සම්බන්ධව සැකයක් ඇති වෙන ආවද නාවද කියලා සැකයක් තියෙන ඉන්න මේ විදියට අනුභා විචිකිච්ඡා කියන වචන දෙකම සමානයි බුද්ධි කාමකදී සම්මේ කාම සංකේත කාම උන්පාන්තුලේ පාංගතිය අපරාන්තේ සංකතිය පාංගා අපරාන්තේ සංකතිය විදාපච්චේ දා පරිච්ඡ සංස්පන්දිය සංකතිය කියලා විදිහට නිවරණ විදිහට ආව සම්බන්ධව බැහැදිලි කරලා තියෙනවා අදවතලුනේ නිදිනේ මේනු අන්තිේ කම්බරි ධම්මේ කම්බරි සංදුව කම්බරි සිදුනනවා කියලා උදාහරණයක් කියනවා. සික්ඛාය කම්බරි සික්ඛාව සම්බන්ධව දැක ඇතිවෙනවා තමයි. ඒ කියන්නේ මේක මේ විස්තරපදයේ සඳහන් වෙන්නේ අ පොදුනේ නැද්ද කියලා තමයි නෙමෙයි. මේ දීක්ෂාපද මොකද කනවල කියන එක කියලා අනේ දීක්ෂාපද කියනකොට බලාපොරොත්තු මේ දීක්ෂාපද කියනකොට ඒ දරවල වල ඉන්දියස් දීක්ෂාපද රූපාන්තාපරන්ත රූපාන්ත අපරන්ත රූපාන්තාපරන්ත මේ දීක්ෂාපද සාපද සම්පන්න කියන මේ යෝගාවතරයන් කට කරන්නේ ඒවා විතක ඇති වෙනවා මුද්දස්නාව කරනකොට. එතකොට වතුදු කරන්න අවස්ථාව කරනවා. මොන විදිහකට ආවතේ වුණාගෙන කියන්නේ මේකත් බාහනක දෙයක්. මේ වරණය. මේ වරණයක් කියන්නේ නිවන් මඟ උදාගෙන ඉන්න. හොඳ මඟ උදාගෙන ඉන්න. පලක් පාගෙන ඉන්න. එනිසා හොඳ නැහැ. මේ නිවන් නැගෙන්නේ මේක ඉදිරිය කරලා තියෙන පාඩක වෙනවා ධර්මයේ පිළිබඳව ධර්මයේ පිළිබඳව විමසන්න ඕන වැඩි කියන සමග සාකච්ඡා කරන්න ඕන සාමාන්‍යයෙන් මේ ධර්ම සාකච්ඡාව කියන එක පොදුවට උනා උපකාර වෙනවා විදිහට විපස්සනා භාවනාව සාර්ථකව ගෙනීමකට සාර්ථක ප්‍රතිපලක අවස්ථා ගැනීමට උපකාර වෙනවා මේ සාකච්ඡාව. එනවා අතෙන් පතන වැඩි කියක්කොත් වැඩි කියක් නොවන ඇත්තොත් කවුරුත් එකතු වෙලා මානකට සීමවතාවක් සාකච්ඡාව කරන්න පුළුවන්. බුද්ධ කාලේම කළා සුද්ධකාල ධර්මවන්දකයේ දෙකතු වෙනවා වැඩරත්න වාසය වෙන ස්ථාන වාසය කරන විද්‍යාඥයෝද තවත් ධර්ම සාකච්ඡාවක් කියන්නේ බාහිර කතාවල් වෙන ගන්න තමයි ඇතැම් විට භාවනා විවේක ස්ථානවලට වැඩි වූ ස්වාමීන් වහන්සේලා අර විදිහට සාකච්ඡා කරලා දෙනවා වැඩි කාලව ආම්බරගෙන දැනට අනිත් පැත්තට දුන්න ගිහින් ඉතිවන්න දෙවෙනි වෙලාව කතා බහ කරනවා. ඒ කතා බහ කියන්නේ කටයුතු දුරුතු වෙන්නේ මේ ධර්මයේ පිළිබඳව සායන අවස්ථාවක් කරනවා කරනවා. සමහරව දේශනාවක් කරනවා සමහරව ප්‍රශ්න නගනවා. සෛල ස්වාමීන් වහන්සේ ආකාශ ස්වාමීන් වහන්සේ එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේලා වගේ අත්දැකීම් වෙලා බෝධිත්ව සාරණේ සාකච්ඡා කරලා තියෙන ධර්මනාගත මහරහතන් වහන්සේලා ආනන්ද හම්බුනම අනිත්‍යත්ව එතකොට උන්වහන්සේ ධර්මයේ කොඳ හොඳ අවබෝධ කරගන්නවා මාතෘ මේ මේවා ගැන ආයෙත් සාකච්ඡා කරන්න දෙයක් නැහැ කියලා උන්වහන්සේ කාරණා අනිත් පැත්තෙන් දැක්වෙන සමාජයක් වෙනවද සාකච්ඡාව කරනවා මේ සාකච්ඡාව මාතකත අතරතරයක් වත් තරම්ම පුරුදු කරලා ඒක ලොකු බරක් නැහැ මේක. අර මුණා හොඳ කිනු වෙන සාමාන්‍යයෙන් සාමර්ථම කතා කරන කතිකා කරන කියන අභිධාර්මිකාව කීයකට පවත් ගන්න. දැන් සමහරුන්ට සමහර වෙලාවල් වල භාවනාව හොඳට තේරෙනවා. සමහරුන්ට සමහර වෙලාවල් භාවනාව හොඳට තේරෙන්නේ නැහැ. අර භාවනාව හොඳට කරන්නේ නැති වෙලාවල් සාකච්ඡා කරන්නත් හොඳයි කියලා. සමහරු හිතනවා. දෙබට ඉතිේ වුණාත් වෙලාවක් නිකුතර වෙන මේ වෙලාව. වැඩිහිට කෙනෙක් කියන තැනට යනවා නෙත් කටිස් කතාව. ඉන්න වෙලාව ඉඳ ගන්නවා දෙලෙදෙදෙද පාවත් පාත මොන කරනවා අර වැඩිහිට නැත්තා මොනවා එහෙම නැත්නම් මේ නියතෝ එවලන පාවත් පාව ධර්මයක් විපත් කරගන්නවා මට මෙන්න මේ විදිහේ අදහසක් පහළ වුණා. මට මෙන්න මේ විදිහේ ධර්මයක් දකින්න ලැබුණා. ආකියලා ආරණේ ඒ ඒ විදිහේ අභාව ආරම්භ කරලා පටන් ගන්න එක නිසා ඒ කරුණ දෙවියනෝ ඊළඟට ඒ සම්බන්ධව අනිත්‍ය ධර්මයේ අදුපාඩු කියනවාද මේ ඒවා තියෙනවා නම් ඒ තියෙන අලුපාඩු වගේ සැසු තියෙනවා. සම්පූර්ණ නම් කවුරුත් එක්ක සාදු කියන කවුරුත් වෙනවා. සමහර විකල්ප විස්තර කාලේ මේ ආපස්සාව මුළු රැයක්ම කරන්නේ. මුළු රැයක්ම කරන යත්තන්ට ඒ රැය ගත වුණේ මේ ආපස්සාව. මේක බොහෝම වටිනා දෙයක්. ඒ ඒ නිදි ගැනීම වටිනා නිදි වැළීමක්. ඒ ගෙවිච්ච කාලේ වටිනා කාලය. ජීවිතේට වටිනා සාධන රූපකාර වෙනවා. ඒ වාගේම අනාගත ජනතාවට ඒක ලොකු ආදර්ශයක්. මෙන්න මේක ඒ ලෝකාවචය අද කරන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඒ ඉන්න බෑ. අපි ඈතට යන්න ඕන නෑ. මේ තරම් ඈතට යන්න ඕනේ. මේ කිසිවක් කරන්නේ සමාජ පාරවල කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඔක්කොටම අයින් කරන්න යන්න ඕන. ඒකට කතාව තේරුම් ගන්න පුළුවන් හිත ඉන්නවා නම් කවුරුත් අද කරගන්න. ඉතින් මෙන්න මේ ධර්ම ගාථාව කියන එක විචිකිච්ඡාව නැති කර ගැනීමටත් උපකාර වෙනවා භාවනාවට උපකාර වෙනවා ඒක ස්ථානයක උගන්වලා කියන සමපානුගතේකෝ ඒකෝ ඒකෝ විමුක්තිය කලවත් වෙන චිත්ත විමුක්තිය අර්ථවත් ඵල විමුක්තිය ලබා ගැනීමට සම්පූර්ණ කර ගැනීමට උපකාර වෙන දේවල් අතරින් මේ සාකච්ඡාව ධර්ම සාකච්ඡාව ඉතා වටින එකක් කියලා කියනවා. ඒ තමන් කරන්නා වූ භාවනාව අවවත් කර ගැනීමට සම්පූර්ණ කර ගැනීමට අනියම සාධ්‍ය ගන්නවට වඩා බාහම උපකාර වෙනවා. අතරින් පතර මෙන්න මේ විදිහට සාකච්ඡාවලට ඒකේ පොඩ අදහස් එන්නේ තමන්ගේ භාවනාව භාවනාවට ඒකෙන් බාධාවක් වෙන්නේ නැහැ උපකාරයක් එනිසා මේ සාකච්ඡාවයි සම්පූර්ණ කරගන්න ඕන අද මතක් කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආර්යයන් වහන්සේලාගේ වාසස්ථාන වශයෙන් සඳහන් වන මේ කරුණු 10 පරම කර්ම ඉවරට ආදිනේ පංචාංග විපරිණෝ හෝති ගන්න. පංචාංග විපරිණෝ හෝති යන්න පළවෙනි අංගය. එතකොට මේ අද දවසේදී ප්‍රධානම මතක් කරගන්න බලාපොරොත්තු වෙන්නේ මේ පින්නොත් මේ ලෝකාවට පින්නොත් හැම කෙනෙක්ම හිත වාගීම බලාපොරොත්තු සහිතව ඉදිරිපත් වෙලා ඉන්නේ මේ බුද්ධ සාධන මේ යෝගාවකට ජීවිතයට ඇතුල් වෙලා ඉන්නේ සුළු වශයෙන් හෝ ලොකු වශයෙන් හෝ ඥාති ඥාන කියන මේවා අතහැර දාලා දේවල් ආකාර දානවා මේ කැමිනේටි ඒ විදිහේ වටිනා කලකට අපේ බලාපොරොත්තුව මේ යෝගාත්ම වැඩ පිළිවෙල මොන රටටම උපකාර වෙන අන්දමත අවස්ථා ගැනීම තමයි. සද්ධාවන්ත වීර්ය ඇති පින්වතුන්ට මම ගැනීමට ආරම්භ කරපු වැඩපිළිවෙල. මේකට ඇවිල්ලා ඉන්න මේ පිරිස දැන් අද මේ අපේ නිස්කරණ වනයේ ඉන්න පිරිස ගැන අපි සලකා බලනකොට තනි තනියම සලකනකොට මේ පිරිස බොහොම වටිනා පිරිසක් කියලා මට වැටහෙනවා. හැම කෙනෙක්ම උදාන අදහසකින් යුක්තව මේකට ඇතුල් වෙලා ඉන්නේ. කුංචි අදහසකින් නෙමෙයි උදාන අදහසකින්. මේ නැත්නම් ඇත්මේ අතර ඇතුළත වාද වේදන. කමකෝලහල. අනකමගේ මේක ඔයගේ ඉස්සරහ ඔය විදිහේ වාද කරගන්නකොට බෙදා ගැනීමකට බඳවන කවුරුත් නෑ. තම කෙනෙක්ම පරිත්‍යාග කියන්නේ ගුණේ පිළිච්ච පිළිදක් බව කියන්නේ. පිළිච්ච ගැන කල්පනා කරනකොට මම කඳුළු හැදෙනවා කියන්නේ. ඒ තරම් පිළිච්ච වලදහන්නේ ඒකට අතුරුලා මේ අතේ කටයුතු කරන්නේ. ඒ ස්වාමී අත්තන් මේ අදහස් සමුද්‍ර කර ගැනීමට ඉතාම සුදු දෙයක් මේ ස්ථානයේ අතර පදල පොන්දි නොදී අදුපාඩු කරන ඇති වෙන්න පුළුවන් ඒ වාස්වා සේතාව අදුපාඩු නැති වෙන මත්තක විතාවක් මොනේ පහසු අප්පාය පහසු කියන මේවා සම්පූර්ණ කරගන්න මේවා යම් කිසි අදහසක් පිට මේ යෝගාවතර ජීවිතයේ දැස්තානවා ඒ දැදපු යෝගාවතර ජීවිතය සමුද්ද කරගන්න අරහත් කරගන්න ගැනීම ඒ ආසන සුදුසුතාවක් නේද කියන හැඟීම තියාගන්න ඕන ඒ වගේම මේ නැත්නම් නිල පදාම වස්තුවේ වනම භාවන එතකොට ධර්මයේ පිළිබඳ සැලකිල්ල කියන මේ වාහිය දෙනවා ඒ වගේම මහමෙනාට තමන්ගේ පස්තිපද පමණින් ධර්මයේ ආදෙන අනුමෝදනා වූ බණ වශයෙන් එනිසා මේ නැත්තම් මේ සිද්ධ වෙන්නේ මේ දෙවියන් සහිත ලෝකයාටම වටිනා වේගයක් ඒ වගේම තමන්ගේ ජීවිත වලට ලැබෙන්නේ වටිනා අත්දැකීමක් වටිනා ආනිසංස ආගයක් එනිසා මේ නැත්තම් සතුට වෙනවා නේද ගතදලන ජීවිතය ගැන සතුට වෙනවා දුකක් වශයෙන් විස්තර කරන දෙයක් ඇත්තේ නෑ සාධනික වශයෙන් අපිට පද්ධති වෙන්න පුළුවන්. ඒ පද්ධති නිතර නිතර කාලකාලා ප්‍රීතිය ඇති කරගෙන ඒ සමාධිය ඇති කරගෙන අපේ විදර්ශනා භාවනාවක් සාර්ථක කරගන්නකොට පුළුවන් වෙනවා. ඒ නිසා අද දවසේදී මේ වඩා යමක් කියන බලාපොරොත්තු වෙන්නේ අද දවසේදී ඒ ආර්යයන් වහන්සේලාගේ උපුරුම දෙකේ විනාක් පමණයි මේ වපස් කරේ මේවත් පද නැවත නැවත බලා ගන්න අවස්ථාව සැලසෙන්නේ නැති මේවා නැවත නැවත අලකාගෙන මේ ගුණයන් තම තමන්ගේ අන්තකඩ වල දිනු කරගන්න තම තමන් බලාපොරොත්තු වන්නා ඒ උත්තමාර්ථන අභිදාගෙත්මන ලබා ගන්නට මේ නැත්නම් දුක් සියලු වේවා අතුජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය ත්‍රිසු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් කවදාවත්